එහෙමයි ස්වාමීන් වහන්ස බොහොම පිං අපි ඊළඟ ප්‍රශ්නයටත් යමු මේ තමයි මගේ අම්මා කියලා කිව්වොත් ඒ සිත ලෝභයට හෝ ද්වේෂයට අයිති නැති නිසා මේ සිත මෝහ මූලික සිතක්ද ස්වාමීන් වහන්ස ඉතින් ලෝභ ද්වේෂ මෝහ කියලා විතරද සිත් ඇති වෙන්නේ ඒ අලෝභ ද්වේෂ අමෝහ වලින් සිත් ඇති වෙන්නේ නැද්ද <laughs> ඒ නිසා අපිට මේ මගේ අම්මාය කියන එක ගෞරවයෙන් අපි කියනවා නම් එතන ඥාන සංප්‍රයුක්ත වෙන්න පුළුවන්. මේ මගේ අම්මා කියලා තෘෂ්ණා මූලිකව කියනකොට ඒක ලෝභ මූලික වෙන්න පුළුවන්. මේ මගේ අම්මා කියලා තරහෙන් කියනකොට ඒක ද්වේෂ මූලික වෙන්න පුළුවන්. ලෝභයයි ද්වේෂයයි තියෙන දන මෝහය අනිවාර්යෙන් තියෙනවා. ඒ වගේ වතින් එහෙම විනිශ්චය කරන්න පුළුවන් දේවල් නෙමෙයි. එතන වචනයෙන් නෙමෙයිනේ අපි චෛතසික හඳුනගන්නේ මනෝභාවයෙන්නේ. ඒ නිසා Tamanට ඇතිවෙච්ච මනෝභාවය විමසලා බලන්න ඕන.